අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙපානම ගල් උඩ ශ්‍රී ධර්ම විජයාරාම විහාරවාසී කොට්ටාව පැලන්වත්ත විද්‍යා සමාධි පිරිවෙන්හි ආචාර්ය රාජකීය පඬිතු ශාස්ත්‍රපති පූජනීය වත්තල අරිරතන ස්වාමීන් වහන්සේ මායාකාරී ලෝකේ යථාර්ථය ධම්මපදයේ ලෝකවග්ගයට අනුව අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අපට පහදා දෙනු මැනව.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 ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ හැම දිනාම දැන් මේ සූදානම් වී සිටින්නේ ලෝතුරු අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ මුළු මහත් ලෝක සත්වයාගේම හිතසුව පිණිස මහා කරුණාවෙන් යුතුව දේශනා කරන්නට යෙදුණ ඒ 84 දහසක් වූ ධර්මස්කන්ධයෙන් එක ධර්ම බිඳක් ශ්‍රවණය කරන්නට අද ධර්ම දේශනාවේ මාතෘකාව ලෝකයේ මායාකාරී ස්වභාවය සහ ඒ ලෝකය තුල මායාකාරී ස්වභාවයෙන් මිදෙන යථාර්ථයේ දකින මාර්ගය මේ මායාකාරී ලෝකය තුල යථාර්ථයක් තියෙනවාද ඒ යථාර්ථය දකින්නේ කොහොමද කියන එකයි අද මේ ධම්මපදයේ ලෝකවග්ගය තුල එන ගාතාවන් පාදක කරගෙන දේශනා කරන්නට සූදානම් වන්නේ ධම්මපදයේ කියලා කියන්නේ පින්වතුනි බෞද්ධයාගේ අත්පොතයි වග්ග 26කින් සමන්විත ධම්මපදයේ ගාථා 423ක් තිබෙනවා. අද අපගේ ධර්ම දේශනාවට මාතෘකා කරගන්න ලෝක වග්ගය ධම්මපදයේ වග්ග 26 තුලින් 13 වන වග්ගයයි. මෙම ලෝක වග්ගයේ තුල ගාථා 12ක් අන්තර්ගත වෙනවා. නමුත් අපගේ මාතෘකාවට ගැළපෙන ආකාරයට මේ ගාථා 12 තුලින් ගැළපෙන ගාතාවන් කිහිපයක් මූලික කොටගෙන මේ ලෝකයේ මායාකාරී ස්වභාවය සහ යථාර්ථයේ දකින්නන්දම පැහැදිලි කරගන්නටයි මේ සූදානම් වන්නේ මා ධර්මදේශනාව සඳහා මාතෘකා කරගත් ගාතාව පින්වතුනි ලෝක වග්ගයේ හතරවෙනි ගාතාවයි මේ ගාථාව තුළින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ අපි ලෝකය දැකිය යුත්තේ කෙසේද කියන ආකාරය. බොහෝ දෙනා Tamanගේ ජීවිතයට ඇල්මක් ආශාවක් කැමැත්තක් දක්වනවා. Tamanගේ ජීවිතයට පමණක් නොව Taman වටපිටා ජීවත් වන ඒ ජීවීන්ටද ඒ වගේම තමන් සන්තක භෞතික උපාංග වස්තු මේ සියල්ලක් කෙරෙහිද මේ සාමාන්‍ය පුද්ගලයා ආශාවක් කැමැත්තක් බැඳීමක් දක්වනවා. ඒ ආශාවක් කැමැත්තක් බැඳීමක් දක්වන්නේම ඒ සියල්ලක් තුල බැඳීමක් ඇති කර ගනිමින් පින්වතුනි අපි යම්කිසි දෙයක් කෙරෙහි කායිකව වේවා මානසික වේවා බන්ධනයක් ඇති කර ගන්නවා නම් එතන තියෙන්නේම අපි හැමදෙනා මේ ලෝකයේ මායාකාරී ස්වභාවයේ රැවටිච්ච භාවයයි අපි මුලා වූ ස්වභාවයයි ඒක නිසා පින්වතුනි මේ ලෝකයේ පෘථග්ජනයන් හැටියට අපි ඇලෙන බැඳෙන ගැටෙන මේ භෞතික වේවා මානසික වේවා සියලු ධර්මතාවයන් සියල්ල මායාකාරී ස්වરૂපයෙන් යුක්තයි මා ධර්මදේශනාවට මාතෘකාවස්යෙන් තබාගත් ගාථාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යථා බුබ්බුලකම් පස්සේ යථා පස්සේ මරීචිකම් එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජානපස්සති පින්තුනි ලෝකයේ දෙස බලන්නට කියලා තථාගතයන් වහන්සේ අපිට යෝජනා කරන්නේ දිය බුබුලක් දෙස බලන ආකාරයට. ඒ වගේම මිරිඟුවක් දකින්නවා හා සමානව මෙන්න මේ ආකාරයට දියබුබුලකට උපමා කොට ලෝකය දකින එය අවබෝධ කරගන්න ඒ වගේම මිරිඟුවකට ලෝකය උපමා කොට එය දකින එය අවබෝධ කොට ගන්න සත්වයන් මච්චු රාජාන පස්සති මායයා නොදකි පින්වතුනි මේ ලෝකයේ සාමාන්‍ය බොහෝ පුද්ගලයන් ලෝකය දකින්නේ දිය බුබුලක් හැටියට නොවේ. ලෝකය දකින්නේ මිරිඟුවක් හැටියට නොවේ. මේ පුද්ගලයන් තමන්ගේ දිනදා ජීවිතයේ තමන්ගේ සහසම්බන්ධතා වේවා ඒ වගේම තමන්ගේ භෞතික සැප සම්පත් වේවා මේ සියල්ලක් දකින්නේ ස්ථාවර තමන්ටම අයිති තමන් අත් නොහැර යන දේවල් හැටියට. ඒක නිසා මේ සාමාන්‍ය පෘථග්ජන මිනිසයන් මේ කියන ප්‍රාථමික දෘෂ්ටිය නිසාවෙන් තමන්ගේ ජීවිතය තුළ කායික වශයෙන් පීඩාවට පත්වනවා ඊටත් වඩා මානසික වශයෙන් පීඩාවට පත්වෙනවා තමන්ගේ දුවා දරුවන් සම්බන්ධ වෙන්න පුළුවන් තමන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ වගේම තමන්ගේ දෙමව්පියන් සම්බන්ධව වෙන්න පුළුවන් තමන්ගේ අනිකුත් සමාජ සම්බන්ධතා වෙන්න පුළුවන් ඒ වගේම තමන් සංසක තමන් උපයාගත් දේවල් තමන්ගේ ගේ දොර ඉඩකඩම් වතු පිටි යාන වාහන ජංගම ස්ථාවර මේ සීළු ධන ධාන්‍ය ආදිය සියල්ලක්ම සාමාන්‍ය පෘථග්ජන මිනිස්යන් එකතු කරගන්නේ පින්වතුනි සැපවත් වෙන්න කියලා හිතාගෙන. සැපසේ ජීවත් වෙන්න කියලා. අපි හැමෝම දන්නවා අපි හැම දිනාටම බොහොම කෙටි ආයුෂ කාලයක් තමයි තියෙන්නේ. වර්තමාන කාලයේ ලෝකේ ස්වභාවය තමයි අපේ ආයුෂ එන්න එන්න පිරිහෙනවා. එතකොට මේ ආයුෂ දිනෙන් දින කෙටි නිසා මේ කෙටි ආයුෂ කාලය තුල සාමාන්‍ය මිනිස්සෙකුට ඉෂ්ට කරගන්න පුළුවන් බලාපොරොත්තු සහ අරමුණු තියෙනවා. නමුත් වර්තමාන කාලයේ පින්වතුනි මිනිස්සු තුල ඇතිවෙන අරමුණු බලාපොරොත්තු අභිලාෂයන් මේ තියෙන කෙටි කාලයක ආයු කාලය තුල ඉෂ්ට කරගන්නට බෑ. ඒක නිසා අපි දකිනවා වර්තමාන කාලයේ මිනිසුන්ට නිවී සනසිල්ල ආහාර අනුභව කරන්න වෙලාවක් නැහැ. තමන්ගේ ගෙදර දොරේ ඉන්න අයත් සමග නිවී සනසිල්ල කතාබස් කරන්න වෙලාවක් නැහැ. අඩුම තරමේ තමන් ජීවත් වෙන්නේ ඇයි? තමන් ජීවත් විය යුත්තේ ඇයි? තමන් ජීවත් වීමේ පරමාර්ථය අරමුණ කුමක්ද කියලා හෝ කල්පනා කිරීමට කාලයක් අති ප්‍රවේගකාරී ජීවන රටාවක නිරත වෙලා සිටින වර්තමාන මිනිසයාට නැහැ. බොහෝ මිනිසුන් මරණය අමතක කොට තමයි තමන්ගේ වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ධර්මය අමතක වෙනවා, ශාසනය අමතක වෙනවා, තමන්ගේ ආගමික දෘෂ්ටිය අමතක වෙනවා. තමන්ගේ ජීවන පැවැත්ම පමණක් ආර්ථිකයේ මත පදනම්ව ඒ තුල පමණක් ජීවිතයේ දෙස බලන්නට පටන් ගන්නවා. තමන්ගේ ලෞකික සම්බන්ධ සහ ඒ වගේම භෞතික උපාංග කෙරෙහි පමණක් තමන්ගේ අරමුණ කේන්ද්‍රගත කරගන්නවා. එහෙම ජීවිත ගත කිරීමේදී ඒ මිනිසා ඒ පුද්ගලයා තමන් නොදැනුවත්වම මේ ලෝකයේ මුලා ස්වභාවයටපත් වෙනවා. ඒක නිසා පින්වතුනි ධනය නිසා සහසම්බන්ධතා නිසා මේ භෞතික ලෞකික වස්තුන් සම්බන්ධතාවන් නිසාවෙන් ඒවා තුල ඇලෙන ගැලෙන බැඳෙන මිනිස්යාට ලෝකය මායාකාරී ස්වરૂපයක් බව තේරුම් යන්නේ අවසානයේට. තමන්ගේ තරුණ අවදිය තුල, මැදි වයස තුල නොයෙකුත් අන්දමේ පාපකාරී ක්‍රියාවන් සිද්ධ කරලා ආගමෙන් දහමින් සංස්කෘතියෙන් සදාචාරයෙන් ශිෂ්ටත්වයෙන් ඈත් වෙලා කටයුතු කරන බොහෝ දෙනෙක් Tamanගේ අවසාන කාලය තුල පශ්චාත්තාපයට පසුතැවීමටපත් වෙනවා. එහෙම Tamanගේ අවසාන කාලය තුල පශ්චාත්තාපයට ලක්වන්නේ නැතුව මේ තමන්ගේ තරුණ අවදියත් මැදි වයසත් අවසාන කාලයත් බොහොම සතුටින් බුද්ධිමත්ව මම වගේ ආයු කාලයේ බොහොම ප්‍රයෝජනවත්ව ගත කරා කියලා සතුටු වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ බොහෝම සුළු පිරිසකටයි. ඒ පිරිස තමයි පින්වතුනි ලෝකේ Tamanට ලැබුණ ඒ වගේම Taman ගොඩනගා ගන්න දේවල් තුල ඇලීමක් බැඳීමක් ගැටීමක් නැතුව සියල්ලක් තුල මධ්‍යස්තව ජීවත් වෙච්ච මිනිසයන්. එහෙම මධ්‍යම ප්‍රතිපදාවකට මධ්‍යස්ත ස්වභාවයකට පත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ ජීවිතය මේ ලෝකවග්ගයේ හතරවෙනි ගාථාවේ සඳහන් වන ආකාරයට දිය බුබුලක් බවත් මිරිඟුවක් බවත් අවබෝධ කොටගෙන ජීවත් වෙන මිනිසයන්ට පින්තුණි දිය බුබුලක් කියලා කියන්නේ වර්ෂාව නිසාවෙන් මේ මහ පොළොවේ යම් තැනක හටගන්න ඊටාම සුළු මොහොතක් ක්ෂණයක් වගේ සුළු මොහොතක් තුල ඇති වී නැති වී යන දෙයක් අපේ ජීවිතය තුල මේ ආයු කාලයේ දෙස තථාගතයන් වහන්සේ හෙලන්නට යෙදුන දෘෂ්ටිය දැක්ම කොයිතරම් සියුම්ද කියලා අපිට මේ තුලින් වටහා ගන්නට පුළුවන්. අපේ මේ ජීවිතය, ලෝකය මේ සියල්ල දිය බුබුලක් හා සමානයි. ක්ෂණයක් තුල ඇති වී ඒ ක්ෂණය තුලම නැති යන බොහෝම කෙටි කාලීනතාවකාලික දෙයක්. ඒ වගේම තමයි යථාපස්සේ මරීචිකං මේ ලෝකය මිරිඟුවක් හා සමානයි. පින්වතුනි මිරිඟුව අපි බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. අපි සමහරවල් සමහර මාර්ගවල ගමන් කරද්දී අපිට ඉස්සරහින් පේනවා ඉස්සරහාට වැහැලා ඉස්සරහා වතුර පිරීලා වගේ. නමුත් අපි ඒ තැනට ලං වෙන්න ලං වෙන්න ඒ තැන තව ඉස්සරහට යනවා. ඒ වතුර කඩਿੱත්ත තව තව ඉස්සරහට යනවා අපි එතෙන්ට ලං වෙන්න ලං වෙන්න. කියන්නේ කවදාවත් අපට මිරිඟුවට ලංවන්නට බෑ. ඒ මිරිඟුවට ලං වුවත් ඒ තුලින් ගත හැකි ගත යුතු ප්‍රයෝජනයක් නැහැ. සම්පූර්ණ වශයෙන්ම මායාකාරී ස්වභාවයක් තමයි ඒ තුල පවතින්නේ. පින්වතුනි මේ ලෝකයේ ඊටමත් ලස්සන අලංකාර මල් තියෙනවා. ඒ සමහර මල් බොහොම ලස්සන නිසා ඒ මල්වල සුවඳ ඈතට විහිදෙන නිසා මේවාට කැමැත්තක් ආශාවක් දක්වන මිනිසයන් ඒ මල ළඟට ගිහිල්ලා ඒ මල හැමදාම සුවඳ විඳින්නට ඕනේ ඒ මලේ ලස්සන විඳින්නට ඕනේ මම පමමනයි කියලා හිතාගෙන ඒ මල නෙලාගෙන තමන්ගේ ගෙදර අරගෙන එනවා නැත්තම් තමන් සන්තකෝම තියාගන්න නමුත් පින්වතුනි අර අපිට ඈතින් තිබ්බ මල නෙමෙයි අපි සමීපයට ලං වූ විට තියෙන්නේ. අර ඈතින් පිපිලා සුවඳ විහිදපු ඒ ලස්සන අලංකාර මලේ පැහැය අපට ලං වූ විට අප සිතනවා දැන් මේ මලේ පාට අඩු වෙලා. මේ මල එච්චර ලස්සන නැහැ. මේ මල දැන් පරණයි. අනේ මේ මලට වඩා මේ මල පිපිලා තිබ්බ තැනින් එහා පැත්තේ තිබ්බ මල කොච්චර ලස්සනද? එහෙනම් මේ මලට වඩා ඒ මල ලස්සනයි. මේ මල අයින් කළා මම ඒ මල නෙලා ගන්නට ඕනි. පින්වතුනි ඒ මලත් නෙලාගෙන ලං කරගත්තොත් අර පළවෙනි මල සම්බන්ධව ඇතිවෙච්ච මානසික ස්වභාවයම තමයි ටික කලකින් මේ දෙවෙනි සැරේට නිලාගත් මල සම්බන්ධවත් අපිට ඇති වෙන්නේ. ඒක තමයි මූලික පෘථග්ජන ස්වභාවය. අපින් ඈතෙන් තියෙනකන් ඒ දේවල් අපිට ඉලක්කයක් අරමුණක් අභිලාෂයක් කැමැත්තක් බවට පත් වෙනවා. නමුත් ඒවා අපි අපේ කරගත්ත ගමන් අපේ සන්තකයට ලං කරගත්ත ගමන් ඒවා පිළිබඳව අපිට තිබ්බ ආසාව කැමැත්ත වෙනස් වෙලා ඊට වඩා අලුත් දෙයකට අපේ සිත යොමු වෙනවා. මේ විදිහට බලාගෙන යද්දී පින්වතුනි ලෝකයද මායාකාරී අපේ සිතද මායාකාරී. පින්වතුනි 1970 ගණන් වෙද්දී ලෝකේ නව නිෂ්පාදන වර්ෂයකට 35000ක් පමණ සිද්ධ වෙලා තියෙන බව සඳහන් වෙනවා. එතන ඉඳන් මේ අවුරුදු 40කට ආසන්න කාලයේ පුරාවට ලෝකේ නව නිෂ්පාදන කොයිතරම්නම් ඇති වෙන්නේද? වර්තමාන කාලයේ වර්ෂයකට ලක්ෂයකට අධික ප්‍රමාණයකින් නව නිෂ්පාදන ලෝකේ පුරා සිද්ධ වෙනවා. මේ සියලු නව නිපැයුම් සිද්ධ වෙන්නේ සත්‍යාව දුකටපත් කිරීමේ අභිලාෂයෙන් නෙමෙයි තව තවත් සැප ලං කර ගැනීමේ සැපයටපත් කිරීමේ අභිලාෂයෙන්. නමුත් පින්වතුනි කොයිතරම් නව නිෂ්පාදන ආවත් කොයිතරම් අලුත් අලුත් උපාංග අපේ gedara පිරුණත් අපි කවුරුවත් සතුටින් නැහැ. අපි හැමෝම ඊට වඩා අලුත් දෙයක් ආවොත් ඒ දෙයට යොමු වෙනවා. ඊට වඩා සැප පහසු ඇති කරන දෙයක් තියෙනවා නම් ඒ දේ ගැනීමට සිතේ ආසාවක් කැමැත්තක් ලොල්කමක් කෑදරකමක් ඇති වෙනවා. පින්වතුනි මායාකාරී ලෝකය නෙවෙයි මායාකාරී අපේ සිතයි. මේ කැමැත්ත, මේ ආශාව, මේ බන්ධනයන් ඇතිවන්නේ අපේ සිත තුලයි. ඒක නිසා පින්වතුනි, ලෝකය බොහොමතාවකාලික දෙයක්. ඒ වගේම මිරිඟුවක්. එය දියබිබුලක් හා සමාන తాවකාලික මිරිඟුවක් හා සමාන දෙයක් බව අවබෝධ කර ගැනීම කරගත යුත්තේ අපි අපිම අපේ සිතෙන්මයි. එම නිසා පින්වතුනි මේ ලෝකයේ తాවකාලික දේවල් පසුපස හඹාගෙන යන මිනිසයන් මේ මිරිඟුව තුල රැවටීමට හසු වෙනවා. තමන් හැමදාම බොහෝ මිනිසුන් සිද්ධ කරන්නේ ජීවත් වෙන්න සූදානම් වෙන එක පමණයි. එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ. හැමෝම හැමදාම කරන්නේ තමන්ගේ ජීවිතයට විවිධ දෑ එකතු කරගන්නවා හෙටවත් සැපතෙන් ජීවත් වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ මරණකම්ම හැමෝම සිද්ධ කරන්නේ ජීවත් වෙන්න සූදානම් වෙන එක. Tamanට දැන් ලැබිලා තියෙන දේවල් ඇති මම මේ ටිකෙන් ජීවත් වෙන්න ඕනි මගේ ආසාව සීමා කරගන්න ඕනි මේ මීට වඩා මම මගේ ආසාව වර්ධනය කරගන්න නැතුව මේ සියල්ලක්මත් අනිත්‍ය නිසාවෙන් තව දේවල් ලං කරගත්තත් අනිත්‍ය නිසාවෙන් අනිත්‍ය දේවල් ලං කරගත්ත කෙනාට දුක ඇති වෙන නිසාවෙන් මේ ආදියට කල්පනා කරලා පින්වතුනි ලෝකයේ එක දවසක් හරි හරියට ජීවත් වෙන්නට උත්සාහ කරන්න ඕනේ. ඒකට අපිට ඍජුවම හේතු වෙනවා මරණානුස්මති භාවනාව. මරණය මෙනෙහි කරන පුද්ගලයා පින්වතුනි කවදාවත් මේ මිරිඟුවට හසුවන්නේ නැහැ. ඒ මරණය මෙනෙහි කරන මිනිසයා හැමදාම ජීවත් වෙන්න සූදානම් වීම පමණක් කරන්නේ නැහැ. එයා ජීවත් වෙන්නයි උත්සාහ කරන්නේ. එයා ජීවත් වෙන්නේ එක දවසද ඒ පුද්ගලයා එම එකම දවස හරියට ජීවත් වෙනවා. කිසිම දෙයක ඇලෙන්නේ, ගැලෙන්නේ, බැඳෙන්නේ, ගැටෙන්නේ නැතිව. නමුත් පෘථග්ජන බොහෝ මිනිසුන් වර්තමාන කාලයේ කරන්නේ තමන් මැරෙන බව දන්නේත් නැහැ, මැරෙන්නෙත් සිහි මුලා වෙලා ඒ මොකද මරණ මොහොත දක්වා කරන්නේ ගොඩනැගිලි හදන එක, ව්‍යාපාර කරන එක, මිල මුදල් හම්බ කරන එක, සමහර අය අධ්‍යාපනය ලබන එක. ඒ සියල්ලක් තුල මුලා වෙලා ජීවත් වෙනවා. ඒ සියල්ලක් තුල මිරිඟුවකට හසු වෙලා ජීවත් වෙනවා. එම නිසා පින්වතුනි අපි හැමෝම මැරෙන බව දැනගෙන ජීවත් වෙනවා නම් මරණය මෙනෙහි කරනවා නම් අපි ජීවත් වෙන්නේ එක දවසද අපිට සම්පූර්ණ හිතේ සුවයෙන් සතුටින් සාන්තියෙන් ඒකම දවස ගත කරන්නට පුළුවන් අපි මේ දාල යන භෞතික දේවල් මැත්තේ නැහි නැහි ජීවත් වෙන්නේ නැතුව අපිට අපි ගොඩනගාගෙන තියෙන සම්බන්ධතා මැත්තේ දුක් විඳ විඳ නොමරී මැරී ජීවත් වෙනවාට වඩා එම නිසා පින්වතුනි මේ ලෝකයේ තුල තියෙන මේ අනිත්‍ය ස්වභාවය නොදකින අය මේ ලෝකයේ මායාකාරී ස්වභාවයට හසු වෙනවා. ඊටත් වඩා තමන්ගේ සිතේ තියෙන කෙලෙස් වලට වසඟ වීම නිසා ලෝකයේ අනිත්‍ය අවබෝධ කර ගැනීමට වටහා ගැනීමට බැරි නිසා තමන්ගේ සිතට ඕනෑ විදියට ජීවත් වෙනවා. තමන්ගේ බුද්ධියට තමන්ගේ ඥාන මණ්ඩලයට අවශ්‍ය කරන ආකාරයට නොවේ. මේ බුද්ධිය ඥාන මණ්ඩලය කියලා කියන්නේ පින්වතුනි එදිනදා ජීවිතේ ව්‍යාපාර කරන අධ්‍යාපනයෙන් ඉහළට යන තින ඥාන මණ්ඩලයේ නොවේ නිවන් දකින්නට අවශ්‍ය කරන ඥාන මණ්ඩලය. ඒ ප්‍රඥාව, ඒ අවබෝධය. එම නිසා පින්වතුනි යම්කිසි පුද්ගලයෙක් මෙන්න මේ ලෝකයේ තුල තමාගේ ජීවිතයේ පසු කාලයේ වේවා තමන්ට තරුණ අවදියේ තමන්ගේ ධර්මයේ සාක්ෂාත් කරගන්නට බැරි වුණා නම් තමන්ගේ මැදි වයස තුලත් තමන්ට පිනක් දහමක් කර ගැනීමට බැරි වුණා නම් බොහෝ දිනාට තමන්ගේ වයසත් සමග පරිණතභාවයට පරිපාකයට පත්වීමේදී මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය අවබෝධ වෙනවා. ඒකට බොහෝ වෙලාවට තමන්ගේ වයසත් බලපානවා. තරුණ අවදිය තුල නොතේරුණ, තේරුම් ගන්න බැරි වෙච්ච Taman අත්දැකීමට මුහුණ දුන්නත් එය හරියාකාරට අවබෝධ කරගන්න බැරි වෙච්ච මැදි වයසේ සමහර අත්දැකීම් වලට මුහුණ දුන්නට ඒවා හරියට තේරුම් බේරුම් කර ගැනීමට බැරි වුණු බොහෝ අය තමන්ගේ වයසක කාලය තුල අවසාන කාලය තුල බොහොම නිසල්මනේ කල්පනා කරද්දි වැටහෙනවා මට අහවල් තැන මග ඇරුණා මට අහවල් තැන මග ඇරුණා මම අහවල් තැන වැරදියට තේරුම් ගත්තා කියලා. පින්වතුනි ඒ තමන්ගේ ජීවිතයේ මේ දක්වා පෘථග්ජනයන් නිසාවෙන් ඇතැම් විට අකුසල් සිද්ධ වෙලා ඇති. නමුත් ඒ සිද්ධ වෙච්ච අකුසල් පිළිබඳව පසුතැවීමටපත් වෙන්නට බුදුහාමුදුර අපිට යෝජනා කරන්නේ නැහැ. අද ලෝකේ බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ට තරුණ අවදියේ මැදි අවදියේ තමන්ගේ පිනක් දහමක් ආගමට ලං වෙන්නට නොහැකි වුණා කියලා අවසාන කාලයේ තුලත් නිවසටම වෙලා ලෝකයෙන් ගැරහුම් වෙයි කියලා කල්පනා කරමින් ඒවට බය නිවසට වෙලා කාලය ගත කරන බොහෝ වයසක උදවිය අපිට මුණ ගැසෙලා තියෙනවා. නමුත් පින්වතුනි හැබෑවටම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද්ද? මේ ලෝක වර්ගයේ 6 වෙනි ගාතාව හොඳ ආදර්ශයක් හොඳ දේශනාවක් අපිට සිද්ධ කරනවා. යෝචේ පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකම් පභාසේති අබ්බහා මුත්තෝව චන්දිමා. පින්වතුනි කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ මුල් අවධිය තුල පින්දහම් කරගන්නට බැරි වුණා, තමන්ගේ අතපසු වීමෙන් තමන්ගේ ජීවිතේ වැරදි සිද්ධ වුණා කියලා තමන්ගේ අවසාන කාලයත් පසුතැවීමෙන් ඒවා මැත්තේම ජීවත් වෙන්නට ඕනේ නැති බවයි මේ ගාථාවේදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. යම් කිසි කෙනෙක් මුලින් ප්‍රමාද වෙලා යෝචේ පුබ්බේ පමජ්ජිත්වා තමන්ගේ මුල් අවධිය ප්‍රමාද වෙනවා පින්දහම් කරගන්න ආගමික කටයුතු සිද්ධ කරගන්න. ඇතැම් විට තමන් විසින් තමන්ගේ අතින් සිද්ධ විය යුතු යුතුයකම් ටික සිද්ධ කරන්න. නමුත් පින්වතුනි, පච්චාසෝ නප්පමජ්ජති. එයා මුල් අවධියේ පමා වුණා කියලා ඒ ගැන කල්පනා කරමින් තමන්ගේ පසුකාලීන අවධියත් නිකරුණේ ගත කරන්නේ නැතුව නප්පමජ්ජති. ඒ පසුකාලයේදී හොයා හෝ ඒ පුද්ගලයා අප්‍රමාදී වෙනවනම් එයා කුසල් දහම් කරනවා නම් ධර්ම ශ්‍රවණිය සිද්ධ කරනවා නම් බණ භාවනාවන් තමන්ගේ ජීවිතයේ කරගන්නවා නම් අන්න ඒ පුද්ගලයාගේ ජීවිතය බුදුහාමුදුරු උපමා කරනවා අබ්බාමුත්තෝව චන්දිමා වලාපටලෙන් මිදුණු සඳක් වගේ බැබලෙනවා කියලා. ඒක නිසා මේ ධර්මය අහන බොහෝ පින්වතුන්ටත් හිතෙන්නට පුළුවන් ඇතැම් විට අපේ තරුණ අවධිය තුල අපිට මේ දේවල් මග හැරුණා කියලා. නමුත් ඒ පිළිබඳව දැන් කනගාටු වීමෙන් පසුතැවීමෙන් පළක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ තමන්ගේ පසු කාලය තුල අප්‍රමාදීව කටයුතු කරන්න. ඒ අප්‍රමාදීව කටයුතු කරන පුද්ගලයා ඒ පුද්ගලයාගේ ජීවිතේ පමණක් නොවේ. ඒ පුද්ගලයාගේ පවුලේ අයගේ ජීවිත පමණක් නොවේ. මේ මුළු ලෝකේම බැබලීමටපත් වෙන බව බුදුහාමුදුරෝ දේශනා කරනවා. හරියට වලාපටලෙන් මිදුණු සඳක් වගේ. සාමාන්‍යයෙන් පින්වතුනි හඳ පෑයුවාට පස්සේ හඳේ ආලෝකයේ තුරන් වෙලා යන්න බාධාවන් පහක් හඳට බලපානවා. එකක් තමයි ওই කළු වලාකුළු. ඒ වගේම පින්න. ඒ වගේම දුම. ඒ වගේම දූවිලි. ඒ වගේම රාහු. මේ කියන කාරණා පහ නිසාවෙන් බොහෝ වෙලාවට හඳේ ආලෝකයේ වැසිලා යනවා. ඉතින් පින්වතුනි හඳට තිබ්බේ බාධක තියෙන්නේ පහක් වුණාට අපේ තරුණ අවධිය තුල අපේ මැදි අවධිය තුල අපිට කොයිතරම්නම් බාධක තියෙන්නේ නැද්ද? අපේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසාවෙන්, අපේ පවුල ඇතුළේ තිබ්බ ගැටුම් නිසාවෙන්, අපේ ජීවිතයේ අපි ආගමික වශයෙන් කොයිතරම් පසුබෑමකට ලක් වෙන්නට ඇද්ද? හඳට තිබ්බේ බාධක පහක් වුණාට අපිට සමහර විට බාධක තියෙන ඇති 5000ක් 50000ක් විතර. එම නිසාවෙන් අපි අපේ ජීවිත තුළ මේ ආගමික වශයෙන් පසුබැමි පසුබෑමක් ඇති කරගන්න ඇති. නමුත් පින්වතුනි අපි ඒ කාලයේ ප්‍රමාද වුණා කියලා දැනුත් ප්‍රමාද වන්නට අවශ්‍ය කරන්නේ නැහැ. අපි සිද්ධ කළ යුත්තේ අප්‍රමාදීව කුසල් දහම් සිද්ධ කර ගැනීම. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිතිහිති සෝ ඉමං ලෝකම් පබහසේති අබ්භාමුත්තෝව චන්දිමා අර කිව්ව ආකාරයට පසු කාලයේදී හෝ කෙනෙක් මේ කුසල් දහම් සිද්ධ කර ගන්නවා නම් එයා පෙර කරපු අකුසල් අර කුසල ධර්ම වලින් වැසී යන බව බුදුහාමුදුරෝ දේශනා කරනවා යස්ස පාපං කතං කම්මං කුසලේන පිතිහියති අර අකුසල කර්මයන් සියල්ලක්ම මේ කුසල කර්මයන්ගේ මහා බල සම්පන්න කුසල කර්මයන්ගේ ශක්තියෙන් යටපත් කරන්නට වසා දමන්නට පුළුවන් බව බුදුහාමුදුරු දේශනා කරනවා. අපි දන්නවා මේ සමාජයේ අපි කවුරුවත් අඟුලිමාල තරුණයා වගේ මිනිසුන් 999 දෙනෙක් ඝාතනය කරලා නැහැ. නමුත් අඟුලිමාල තරුණයාටත් ඒ ජීවිතයේ තුලදීම රහත්භාවය ලබන්නට පුළුවන්කම ලැබුණා. ඒ මහා බල සම්පන්න කුසලයන් සමග අර කරන ලැබූ අකුසලයන් සියල්ලක් යටපත් වෙලා යනවා. අපි ඒ තරම් මහා විශාල පාප කර්ම සිද්ධ කරලා නැහැ පින්වතුනි. කුසල් වලින් යටපත් කරන්නට බැරි පාප කර්මයන් පහයි තියෙන්නේ. ඒ තමයි ආනන්තරීය පාප කර්ම. මව මැරීම, පියා මැරීම, රහතුන් ඝාතනය කිරීම, බුදුහාමුදුරුවන්ගේ ලේසලවීම ඒ වගේම සංඝ ભેදය. ඔය මහා ආනන්තරීය පාප කර්මයන් පහ තුලින් ඇතිවෙන අකුසල ශක්තිය පමණයි කුසල ශක්තියෙන් යටපත් කරන්නට බැරි. අනිකුත් හැම අකුසලයක්ම පින්තුණි අපි සිද්ධ කරන මහා බල සම්පන්න කුසල් වලින් යටපත් කරන්නට පුළුවන්. දැන් මේ අසලපුර පසළොස්වක් පොහොය දවසෙන් ආරම්භ වුණා වස් කාලය. ඊළඟට මේ වස් කාලය අවසානයේ සිද්ධ වෙනවා කටින පින්කම්. ඉතින් ඒ පින්කම් වලට සම්බන්ධ වුණාට පස්සේ ඕනම පින් එතකොට තමන්ගේ අතින් සිද්ධ වෙච්ච අකුසල් යටපත් කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඒ අකුසල් මේ මහා බල සම්පන්න කුසලයන්ගේ බලයෙන් යටපත් වෙනවා. උදාහරණයක් ගත්තොත් පින්වතුනි අපි පුංචි වතුර කෝප්පයකට ලුණු අහුරක් දැම්මොත් අර වතුරවල ස්වභාවික රසය යටපත් වෙලා අපිට එන්නේ ලුණු වල රසය. නමුත් ඒ ලුණු අහුරම අපි ගෙනහිලා ලිඳකට දැම්මොත් අපිට ලුණු වල රසය එන්නේ නැහැ. අර ලිඳේ ස්වභාවික වතුර වල රසයම දැනෙනවා. ඒ වගේ පින්වතුනි කෙනෙක්ගේ ජීවිතයේ කුසල් අඩු වෙලා අකුසල් වැඩි වුණොත් ඒ තුලින් ඉස්මතු වෙන්නේ අකුසල් විපාක. නමුත් පින්වතුනි අර මහා ලිඳකට ලුණු අහුරක් දැම්මා වගේ අපේ ජීවිත තුල මහා විශාල කුසල් සම්භාරයක් කරගත්තොත් අර අකුසල් ටික යටපත් වෙලා කුසලයන් නැවත නැවත ඉස්මතු වෙලා අපේ ජීවිතයන් සැපතටත් නිවනටත්පත් කරනවා. ඒක නිසා පින්වතුනි ලෝකයේ මායාකාරී ස්වභාවය මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමට බැරි වූ කාලයේ තුල Taman විසින් සිද්ධ කරගත් අකුසලයන් ගැන පසුතැවීමට කනගාටුවට පත්වන්නේ නැතුව Tamanගේ ජීවිතයේ අපි සමහර විට තව එක දවසක් ජීවත් වෙයි. එහෙම නැතුණු තව දවස් 5ක් 7ක් ජීවත් වෙයි. බොහෝම කෙටි කාලයයි පින්වතුනි අපේ ජීවිතයේ තියෙන්නේ. අපි ගන්න මිලදී ගන්න බඩු භාණ්ඩ වලට වගකීමක් දෙන්න කෙනෙක් හිටියට අපිට තියෙන මෙච්චර ආයුසයි මේ කාලය දක්වා ජීවත් වෙනවා කියලා අපේ ජීවිතවලට වගකීම් සහතිකයක් දෙන්න කවුරුත් නැහැ. ඒක නිසා ජීවිතේ ඕනෑම අවස්ථාවක මරණීය ස්වභාවයට පත්වන්නට විනාශ ස්වභාවයට පත්වන්නට පුළුවන්. ඒක නිසා පින්වතුනි මේ මොහොතේ පටන් අපි අපේ ජීවිත කුසලයෙන් පුරව ගත්තොත් මීට පෙර මේ භවයේ පමණක් නොව මේ දීර්ඝ සංසාරයේ పూర్ව ජන්මයන් තුල පවා අපි සිද්ධ කරගෙන තියෙන සමහර ඇතම් කුසලයන් තියෙනවා ඒවා පවා යටපත් කරගන්නට පුළුවන්. ඒක නිසා පින්වතුනි මේ මායාකාරී ස්වභාවය අවබෝධ කොටගෙන මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කොටගෙන මේ ලෝකේ අප්‍රමාදී වෙන පුද්ගලයන්ට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒ පුද්ගලයන් හරියට වලාපටලයෙන් මිදුණු සඳක් හා සමානයි කියලා. පින්වතුනි මේ මායාකාරී ස්වභාවයෙන් අපි සොයන්නට ඕනේ తాවකාලික ගැලවීමක් නොවේ සදාකාලික ගැලවීමක්. තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය තුලින් සොයාගෙන ගියේ, ගවේෂණය කරේ, පරිශ්‍රණය කරේ අපිට දේශනා කළේ සදාකාලික නිවීමක් සැනසීමක් සදාකාලික පිළිතුරක් කිසිම දවසක ආපසු හරවන්නට බැරි සදාකාලික සුවයක් ඒ තමයි පින්වතුනි නිර්වාණ සුවය මේ ලෝකය දියබිබුලක් මිරිඟුවක් බව අවබෝධ කරගන්න එය අවබෝධ කරගෙන පමානොවි තමාගේ ජීවිතයේ කුසලයන් සම්පාදනය කරගන්න ඔබ අප හැම දිනාටම මේ ජීවිතය තුළම අවම තරමින් සෝවාන් භාවයේවත් ලබා ගැනීමට ඔබ අප හැමදෙනාම උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ මොකද පින්වතුනි මේ ජීවිතය අපේ මරණයේ කෙලවර කොයි භවයක කුමන ස්ථානයක අපිට නැවත උත්පත්ති ලබන්නට සිද්ධ වේද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා පින්වතුනි මේ ලැබූ මනුස්ස ආත්ම භාවයෙන් මේ ලැබූ දුර්ලභ මනුස්ස ආත්ම භාවයේ තුල ඔබ අප හැමදෙනාම උත්සාහවන්ත වන්නට ඕනේ මේ ජීවිතයේ තුලදීම නිර්වාණය සාක්ෂාත් කරගන්නට. අපිට ਸਰව සම්පූර්ණ වශයෙන් කෙලෙස් දුරු කිරීමට නොහැකි වුණත් අවම වශයෙන් ඒ ආර්ය උත්තමයන් වහන්සේලාගේ පළමු පියවර වන සෝවාන් භාවයට පත්වීමට හෝ අපි උත්සාහ කළ යුතුයි. මේ ලෝක වර්ගයේ 12 වෙනි ගාථාවේදී බුදුහාමුදුරුව අපිට යෝජනා කරන්නේ ඒකයි මේ මායාකාරී ස්වභාවයෙන් తాවකාලිකව ගැලවීමක් ලැබුවා කියලා අපි කාටවත් සැනසීමට සන්තෝෂයට පත්වන්නට බෑ. ලෝකයේ මේ තියෙන මායාකාරී ස්වභාවයෙන් ਸਰව සම්පූර්ණ වශයෙන් ගැලවීමට නිදහස් වීමට මඟ තමයි මේ කියන ආර්ය මාර්ගය. ඒ පළමු පියවර තමයි පින්වතුනි සෝතාපන්න භාවය. බුදුහාමුදුරුවන් වහන්සේ මේ ලෝක වර්ගයේ 12 වෙනි ගාථාව තුලදී දේශනා කරනවා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරං පින්වතුනි දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබනවාට වඩා ඒ වගේම මේ මුළු ලෝකයේම මේ මුළු විශ්වයේම සමස්ත විශ්වයේම එකම රජු බවටත් පත් වෙනවට වඩා වටිනාම දේ තමයි සෝතාපට්ටි පලං වරං සෝවාන් ඵලය. දවසක් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මහා මාර්ගයේ වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලා සමග හිටි හැටියේ මග නතර වෙනවා. බැලින්නම් මේ ඉස්සරහන් යනවා කඩි කූඹි රැළක්. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කඩි රංචුව ඇතුලේ මේ කඩි රංචුව තුල මෙතන කිසිම කඩියෙක් නැත ඒ කියන්නේ කුඹියෙක් නැත සක්විති රජකම නොලබපු සක්විති රජකම නොලබපු කිසිම කුඹියෙක් මෙතන නැත එහෙනම් මේ සක්විති රජකම ලැබපු බොහෝ දෙනෙක් නැවත තිරිසන් අපායේ උප්පත්ති ලැබලා මේ ඉන්න කුඹිරලා අතර ඒක නිසා තමයි බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං මේ මුළු ලෝකයේම රජ වෙනවට වඩා වටිනාම දේ තමයි සෝවාන් භාවයේ සාක්ෂාත් කරගන්න එක. පින්වතුනි සක්විති රජකම ලැබූ පුද්ගලයනුත් මේ තිරිසන් අපායේ උපදිනවා නම් ඒ සැපතේ ඇති වටිනාකම කුමක්ද? ඒක නිසා පින්වතුනි සක්විති රජකම තමයි ගිහි පුද්ගලයෙකුට ලබන්නට පුළුවන් ඉහළම සම්පත්තිය. ඉහළම සම්පත්තිය. නමුත් ඒකත් බොහොම తాවකාලික සම්පත්තියක්. දිව්‍ය ලෝකයක ඉපදුනත් සක්විති රජ කෙනෙක් වුණත් පින ඉවර වෙච්ච ගමන් නැවත සතර අපායේ උත්පත්ති ලබන්නට පුළුවන්. පෙර අකුසල් මතුවීම තුලින්. ඒක නිසා මේ ලෝකය කොයිතරම් මායාකාරී විනාශකාරී අපිව මුලාවටපත් කරන ලෝකයක්ද කියන එක අපි නැවත නැවත සිතන්නට ඕනේ. පින්වතුනි සක්විති රජවරු පවා මේ තිරිසන් අපාය ඉපදුනා නම් මේ අකුසල් සිද්ධ කරන මනුෂ්‍ය ලෝකයේ ඉපදී සිටින මනුෂ්‍යයන් සතර අපායේ උත්පත්තිය ලැබීම අසන්නටවත් දෙයක් නෙවෙයි. ඒක නිසා කළ යුතු එකම දේ තමයි කෙලෙස් නැති කිරීම. කෙලෙස් නැති කිරීම. සෝවන් භාවයේ ලැබපු පුද්ගලයේ උපරිම වශයෙන් උත්පත්තිය ලබන්නේ පින්වතුනි ආත්ම භව හතක් පමණයි. ඒ ස්වභාවයේ තුල සෝවාන් භාවයේ පින්වතුනි අධියර තුනක් පියවරවල් තුනක් තිබෙන බව බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා ඒ බව අපේ අට කතාවේ සඳහන් වෙනවා මේ සෝවාන් භාවයේ ලැබූ සමහර උත්තමයන් වහන්සේලා ඒ සෝවාන් භාවයේ ලැබූ ආත්ම භාවයේ තුලම රහත් වෙනවා එහෙම නැති වුණොත් තව ආත්ම පහක් ඇතුළත අරහත්වේ සාක්ෂාත් කරගන්නවා එහි උපරිම තලයේ තමයි ආත්ම හතක් ඇතුළත ඒකාන්ත වශයෙන්ම රහත් ස්වභාවයටපත් වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. එම නිසා පින්වතුනි අපි දිව්‍ය ලෝකයන්ට ප්‍රාර්ථනා කරත් වැඩක් නැහැ. සක්විති රජකම ලබන්නට ප්‍රාර්ථනා කරත් කිසි ඵලයක් නැහැ. එහි අවසානයත් නැවත දුකකට තමයි ලං වෙන්නේ. නැවත ලෝකේ මායාකාරී ස්වභාවයට තමයි අපි නැවතත්පත් වෙන්නේ. එම නිසා සමස්ත වශයෙන් ਸਰව සම්පූර්ණ වශයෙන් මේ මායාකාරී ස්වභාවයෙන් මිදෙන්නට නම් අපි සෝවාන් භාවය සාක්ෂාත් කර ගැනීම අත්‍යවශ්‍යයි. කෙලෙස් දුරු කරමින් සෝවාන් භාවය අරහත්වේ සාක්ෂාත් කර ගැනීමට මේ උතුම් ධර්මානුශාසනාවනුත් ඔබ අප හැම දිනාටම පාරමිතා ධර්මයක් බවටම පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව 2018 අගෝස්තු පළමු වෙනිදා හැවත් අද දිනට දෙවන ජන්මදිනය සමරන යෙසලි දියක්නා කොකාවල සිඟිති දිනයට තුරුන්වන්ගේ ආරක්ෂාව දෙව් රැකවරණය ලැබ නිදුක් නිරෝගී සුවය ලැබේවායි පැතීමට සෙනුල දින්සත් කොකාවල පුතුණුවන්ගේ ගිනීමේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ග්‍රහ අපලදුරු වී චිරජීවනයේ ලැබේවායි පැතීමට මේ පර්වයන්ට යෙදුණු අශාන් භාෂිත පුතුණුවන් ඇතුළු සිළුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට සුජිවත්ව සිටින වී පුංචි හේවා භෝගවතී විමලාවති කරුණාවති අනුලාවති යන මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පැතීම සඳහා දායකත්වයේ දරන්නේ අම්බලන්තොට දෙහිගහලන්ද ජයමිනි නිවසේ පදිංචි කුමුදු රත්නායක මහත්මිය. හෝමාගම ගලවිල වත්තේ පදිංචිව සිට මීට වසර 14කට පෙර අභව ප්‍රාප්ත වූ ඩී.ඒ. ජිනසේන ආදරණීය මෑණියන්ටත් වසර 31කට පෙර අභව ප්‍රාප්ත වූ එන්.එච්. ජිනසේන ආදරණීය පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේ. ඔවුන්ගේ සසර ගමන සැපවත් වේවා. කෙලවර ජාති ජරා ව්‍යාධි මරණ වලින් තොර උතුම් වූ නිවන් සැපම අත් වේවායි පැතීමට සුජීවත්ව සිටින පවුලේ සමදනාට මෙපින් බලෙන් නිරෝගී සුවයක් වේවායි පැතීමට දායකත්වය දරන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරයේ විසෙන සුජාතා පරමානන්ද මහත්මිය. හසලක කුඩා ඔය අංක 149 නිවසේ පදිංචිව සිට දැනට වසර 5කට පෙර එනම් 2013 අගෝස්තු 1 වෙනි දින මිය පරලොව සපත් විශ්‍රාමික පාඨශාලාචාර්ය ජේ.එම්. අබේසේකර බණ්ඩා පියාණන්ට හා පරලොව සපත් සිනිවිරත්න බණ්ඩා රම්‍යා ජයසිංහ සුධර්මා කුමාරි ජයසිංහ යන සහෝදර සහෝදරයන්ට පින් අනුමෝදන් කිරීමට සහ සුජීවත්ව සිටින කේ.එම්. රම්මණිකී මෑණියන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට දායකත්වයෙන් දරන්නේ හසලක කුඩා ඔය අංක 149 නිවසේ ජේ.එම්. චම්පා ජයසිංහ මහත්මිය 2009 අගෝස්තු මාස පළමු වෙනි දින මියගිය පිටුවල ලියනගේ ධර්මදාස හඳුන්නෙත්ති පියාණන්ට පින් අනුමෝදන් කිරීමට මාසයකට පෙර මියගිය කුසුමා වීරරත්න මහත්මියට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින මේබල් හඳුන්නෙත්ති මෑණියන් ඇතුළු ඥාතිහිත මිත්‍රාදීන්ට ගුරු මෑණියන් සුළු දිනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ ගල්කිස්ස වටරප්පල පාර මුස්ලිම් පල්ලිය පාරේ අංක 3 න් 3A නිවසේ ශිරෝමා හඳුන්නෙත්ති මහත්මිය දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. මේ උතුම් වූ ධර්මානුශාසනාවන් සඳහා දායකත්වයේ දරන්නා වූ ඒ සීලූම පින්වතුන් නමින් මළගිය ඥාතීන්ට මේ පින්වත්පත් වේවා ඔවුන්ගේ සාංශාරික ජීවිතයන් සූපත් කරගනීවා සැපවත් කරගනීවා ප්‍රාර්ථනීය බෝධියකින් වහවහා උතුම් වූ නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙපානම ගල් උඩ ශ්‍රී ධර්ම විජයාරාම විහාරවාසී කොට්ටාව පැලන්වත්ත විද්‍යා සමාධි පිරිවෙන්හි ආචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය වත්තල අරියරතන ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you. ඔබට මෙම ධර්ම දේශනාවේ සංකෘත